ඒ කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් මේ ධම්ම විපදනම මුල් කරගත්ත භාවනා දවසකට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ශිරු දනාගේ දැන ගැනීම සඳහා අපි දවසේ කාලයේ සටහනක් වශයෙන් මතක් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ වැඩසටහන ආරම්භයේදී පෝසතඨාන් ආජීවට්ටම සීලේ සමාදන් කරන පිළිස ඊගාට පැයක පමණ පර්යංකයක් කරන්නයි. මේ පර්යංකයෙන් පස්සේ උදේ ශෂිවාර දෙවෙනි අංකයේ වශයෙන් අපි ධර්ම දේශනාවකට ඒ ආසනීයව සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ලැබුණු සුළු කාලයක් ඒ ධර්ම දේශනාවට අදාළ අවස්ථානුකූල ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරලා අපි 11 11යි 10ක් වගේ කාලය අතරතුර උදේවරුේ සැසිවාරය સમાપ્ત කරනවා. ඊට පස්සේ දීපින්තුන් සඳහා ගිලම්පසක් සහ ශක්මනකට කාලය ලැබෙන අතර පැවිදි පින්තුන් සඳහා දිවා ආහාරය දවල් දාන සකස් වෙනවා. ඊට පස්සේ දාන විවේකේ දිවා වේරණේ පස්සේ තුලාමාරට අපි නැවත රැස් වෙලා ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා පැයක කාලයක් ගන්න අපි උත්සාහ කරනවා එකමාරට වැඩපිළිවෙල સમાપ્ત කරන්න මේ දවසේ වැඩපිළිවෙල පිළිබඳව මතක් කිරීමක් ඒකේ විශේෂ දෙයක් නෑ අපි හැමදාම කරන කාලසටහන. දැන් අපි එතෙන් පටන් මේ දවස් සීතලව තියෙන අවස්ථාවේ රත් වෙන කලින් පැයක පමණ දර පරියන්කයකට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට කසින් කලින් මම කැමැති දැනගන්න මේ සභාවේ මේ පරිශදේ මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙච්චාම උපදේශ බලාපොරොත්තු වෙන නවකව පැමිණිච්ච කී දෙනෙක් ඉන්නවද කියලා මට අත උසලා සංඥාවක් කරන විදිහට මම ඉල්ලා ඉන්නවා අලුත් අය කවුද ඉන්නේ කියන එක. හොඳයි අපි ඒ අයගේ එයාට තොරතුරු සඳහා අනිත්‍යයට මතක් කිරීමක් සඳහා මුල්ම විනාඩි කීපය පරියන්කයකට මෙහෙවීමක් භාවනා මෙහෙවීමක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මෙහෙවීම સમાප්තිය අපි සියලු දෙනාම සාමූහික වශයෙන් පරියන්කයටයි ගත කරන්නේ යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සියලුම දෙනා මේ අවස්ථාවේදී පැයක පමණ පරියන්කයකට සුදුසු පරිදි තමන්ගේ ආසනය සකස් කරගන්න සප පහසුව වාඩි වෙන්න. මේ විදිහට අපිට සීලයක සමාදන් වෙලා හිත අලුත් කරගෙන සමාන සිතිවිලි ඇති භාවනා කරන පිරිසක් වට කර ගන්න ලැබීම අපි අපි විසින් ක්‍රමවේදයක් හරහා උපයාසපයා ගන්න ලදවත්න අවස්ථාවක් අපි ඒ අනුව හිත පුළුවන් තරම් අලුත් කර ගන්න ඕනේ අපි මේ පරියන්කේ සඳහා සමාදන් වෙච්ච සීලය අපි උපයා සපයා ගන්න ලද කල්යාණ මිත්‍යයන් ඒ සඳහා වෙන්වෙච්ච ස්ථානයක් කාලයක් අපි මෙතෙක් කරපු සංවිධාන සියල්ලම සීපත් කරලා අපි යාලුත් කරගත්ත හිතින් ඉස්ලාම කරන්න බලාපොරොත්තු වෙන්නේ Taman ඉන්නේ ඉරියව්ව සුවයලවන විවේක දනවන ස්වරූපිත සකස් කරගන්නයි මේ කාර්යය සඳහා ගක් වේලාවට වාසිදායකයි ඇස් දෙක මුර්ධුවට වසා ගැනීම ඒ විදිහට ඇස් වසාගෙන තමන් ඉන්න ඉරියව්ව ඊටාත්ම සුවයලවන පහසු මිත්‍ර මෙලෙක් මුරුදු ලිහිච්ඡ ස්වරූපෙන් පවත්වාගෙන මේ සඳහා හොඳම ආදර්ශ වශයෙන් උගදිනෙක් දකින්නේ අන්තරාධිපති කියන සමාධි බුදු පිළිමේ ගලක උනත් ඒකේ මුද්‍රාව පෙන්නනවා කොච්චරක් නිවිච්ච විවේක වෙච්ච සහැල්ලු උදකලා වෙච්ච කායික මානසික ඉරියව්වද තියෙන කියලා. ඉතින් ඒ සඳහා ඒ විදිහට පත්තපරියන්කේ වඩාත්ම සුසුසු වුණාට ඒක අනිවාර්යයි කියලා හිත නරක කරගන්න එපා. පුළුවන් ඇත්තේ විදිහට බද්දපරියන්කේ සකස් කරගන්න අනිකට තම තමන් ඉන්නා වූ ආසනය ඒ ඉරියව්ව සුවපහසු ඉලවණ එකක් විදිහට සකස් කර ගැනීමටයි මේ හිතගත යොදවන්න, කාලය යොදවන්න. ඒ සඳහා කියන්න පුළුවන් තමයි පහසුව සෑහළු වාඩි වෙලා ඉන්න ඉරියව්ව සමමිතිකද වම දකුණ සමද සමබරද කියලා බලන්න. ඒ වගේම හැම මස් පිඩුවක්ම ගාත්‍රාම දිහිච්ච ස්වරූපෙන් සහැල්ලු ස්වරූපෙන් තියනවාද කියලා බලන්න නැත්නම් ඒක සකස් කරලා දෙන්න ඒ තියෙන දරත ගති අසමබර ගති පිටකෙනෙකුට දකින්නට වැඩිය තමන්න දකින්න පුළුවන්. ඒක සකස් කිරීමේ උපක්‍රම අසීමිතයි. සියල්ලම තමන්ගේ අධිකාරී ශක්තිය තියෙනවා. නිසා කය ඩොංගාක් මෛත්‍රී කරන කරන්න බොහෝම ලේසි. කය සැහැල්ලු කරන්න, කයත් එක්ක හැප්පෙන, වෛර කරන, පටිඝේති නැත්තඳ තමන්ගේ කයට මෛත්‍රී කිරීම විශාල බාහිර දොර වගකීමක් වෙනවා. කරගන්න අමාරු දෙයක් වරක්පත් වෙනවා උත්සාහය පවා වටිනවා. ඒ නිසා අපි විනාඩි ස්වල්පයක් අරගන්නවා හරි පරි ගැහෙන්න කියන සිංහල වචනෙට. සෞන්දර්ය ශරීරය කය ඉරියව්ව ඒ හරි පරි ගැනීම සඳහා යොදවන්නේ මුල් විනාඩි ස්වල්පයක් ඇතුළත එහෙම නලියවුවට හරි පරි ගැවුණට ඒකේ දෝෂයක් නැහැ මොකද ඉස්සර කාලේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ කයේ තියෙන මේ සහැල්ලු ගතියට. ඉතින් යම් අවස්ථාවක කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කයෙහි හිත නැත්නම් මේ සෑහළු හිතේ අනු කය සමබර වෙලා තැන්පත් වුණා නම් ඒ චිත්තක්ෂණයේ තියෙන ආවේ සහැල්ලු ගතිය නිසා හිතට කයි කායික වේදනා නැති ගතියක සියාව වැටහි. හිතක නන්නතර හිතිවිලි නැති ගතියක අඩු ගතියක සියාව වැටහි. බාහිරේ ශබ්දවල තියෙන ආමන්ත්‍රණයෙන් නිදහස් ගතියක් තියෙනවා. නිසා ඒ ශබ්ද වේදනා හිතිලි හුඟක් අඩු. පින්නා ඉරියව්වේ සහල්ලු ලිහිච්ඡ ස්වරූපේ පහ විවේක ස්වරූපේ වැටෙන චිත්තක්ෂණය ඉස්සරහා කරන පරියන්කේ සුබ නිමිත්තක් විදිහට සලකා ගන්න ඕනේ. ඒක හැකි හැම ක්‍රමසාවිදී යොදවමින් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අනුග්‍රහ කරපු කෙනාට දක දක දන දන හිත කය ඇතුලේ අත හිත গিදර ඇවිල්ලා ඉන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙයි අඳුර ගන්න පුළුවන් වෙයි සමාදම් වෙන්න පුළුවන් වෙයි ආඩම්බර වෙන්න පුළුවන් වෙයි සැහැල්ලු වෙන්න පුළුවන් වෙයි උදකලා පුළුවන් වෙයි මෙච්චර මහ සෙනඟක් මැද කොළඹ රටේ. බාහිර සද්ද නැතුවමත් නෙවෙයි. නමර ඇතුළත පිරිච්ච ගතිය, සමතුලිත ගතිය, සම්බර ගතිය තියෙනවනම් අපිට පුළුවන් ඇතුළත හිත යොදා. කය තියෙන බාට සංඥා වේදන නැතුවම නෙවෙයි. නමුත් ඒව අපේ බරකට ගන්න නැතුව, හිත නරක කරගන්න නැතුව, හිත කරදර ගන්න නැතුව මේ සහැල්ලුකමට හිත යොදනවා. හිතේ හිතවිලි නැතුවමත් නෙවෙයි. නමුත් පුළුවන් තරම් බලන විවේකී ආන්න මේ විදිහට එළඹ සිටි මොහොත වර්තමාන ඉරියව්වට හිතේදීම ලක්ෂ කෝටි ගානක සෙනග කරත් තම තමන් පෞද්ගලික වේක බුද්ධ විදී. හැම එකක් කියදයි කවුරු පෞද්ගලික බුද්ධ විඳත් ඔක්කොම එක මේසේ කන්නේ. මේ වර්තමාන චිත්තක්ෂණයේ රස සියලු දෙනාටම සමානයි. ඒ නිසා අපි දුමාකාර බන්ධනයකුත් බැඳෙනවා ස්වාධීන වීමකුත් ස්වාධීන වීමක් වෙනවා. මේකට අපි ආධ්‍යාත්මය කියලා කියනවා. ආගමික හැඟීම කියලා කියනවා. ආන් ඒකේ සාර්ථකත්වය නැවත නැවතත් කියන අපි කරන පරියන්කේ සාර්ථකත්වයේ මංගල ලකුණ වෙනවා. ඒසා විනාඩි ස්වල්පයක් කීපයක් ගත කරත් පැකිලෙන්න එපා. මේ චිත්තක්ෂණයේ තියෙන වටිනාකම මොකද මේ චිත්තක්ෂණය උපයාගෙන උපයාගත් චිත්තක්ෂණයේ සමාදන් වෙලා ආඩම්බර වෙලා ඉන්න වෙලාවේ ඉති කවදාකවත් මානසික අසහනයක් එන්න බෑ. කයේ දරත ගතියක්, දලදඬු ගතියක්, හිතේ දරත ගතියක්, දලදඬු ගතියක්, සාරද්ද ගතියක් නැහැ. එනිසා මේ චිත්තක්ෂණයට අපිට කියන්න පුළුවන් ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් මෙවැනි එකලසක් එළඹිච්ච ගතියක්, සතියක්, ප්‍රමාදයක් නැති චිත්තක්ෂණ නිකන් මායා ලෝකයක්, හීනයක්, අතීතයක් අනාගතයක් අනුන්ගේ කුණු කන්දලයක් වෙන තැන. මේ චිත්තක්ෂණයට අපි කියන්නේ මම දැන් මෙතන කියලා. ඉතින් මම කැමති මෙන්න මේ මම දැන් මෙතන වශයෙන් අපි මේ රස විඳින අත්දකින මේ චිත්තක්ෂණය අප්‍රමාදයේ කියන වචනේ අත්දැකීම බව සතිය කියන වචනේ අත්දැකීම බව හිතට වද්දන්න. සත්‍යමත් හැම වෙලාවෙදීම මම දැන් මෙතන කියන එක අප්‍රමාද හැම වෙලාවෙම මම දැන් මෙතන කියන එක ලං කරගත්තාම ඇතුළත හිත නැමිච්ච ගතිය ලං කරගත්තාම අපි ජීවිතේ ඕනම වෙලාවක මේ ධම්රු විපදන විභාවනා ශාලාවට විතරක් නෙවෙයි ඕනම වෙලාවෙ මේක ලබා ගැනීමට විශාල පාඩමක් ලබනවා. කෙසේ නමුත් අපි මේ භාවනා ශාලාවක ඉන්න වෙලාවෙ මිටදී පොඩ්ඩක් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ආධුනික පිළිසෙ ශීර්ෂ අවධානයකින් හිත යදුවොත් මේ විදියට හිත මම දැන් මෙතන කියන තැනට ගත්තට පස්සේ ඒක පෙතේ ඒ වීතියේ ඒ චිත්ත ප්‍රවෘත්ති හිත ටික වේලාවක් පවත්නකොට Taman අද්දකි මොකද්ද අද්දකීමක් මම මැරිලා නෑ කියන මට නිින්ද ගිහිල්ලා නෑ කියන මම සීමූර්ඡා වෙලා ක්ලාන්ත වෙලා නැහැ කියන මොකද්ද අත්දැකීමක් ලබනවා. හැකිතාකේ අත්දැකීම පිටිසිදු එලකිරි ටිකක් වගේ අනික් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ අත්දැකීම් වලින් හැකිතා විවිතුරු පිරිසිදු අත්දැක ගන්න බෑන්ඩ ආන් එහෙම වර්තමාන මොහොතේ ඉන්න බව ඉඳගෙන ඉන්න බව අත්දකිනකොට ඒ බවට බොහෝ විට සාක්ෂි වෙනවා මැරිච්ච නැති බවට නිින්ද කිල්ල නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට මේ ඉබේ වැටෙන හුස්ම සා හුස්ම පිළිබඳ අත්දැකීම ඒක ඒකට අතිරේක ලාභයක් විදිහට ගන්න. මම දැන් මෙතන කියන තැනට ආවට පස්සේ ඒකට හම්බ වෙන පෙර නිමිත්තක් විදිහට සුබ නිමිත්තක් විදිහට සමහර විටක ආස්වාස් ප්‍රසවාස වැටෙනවා. හැබැයි මොනම හේතුවක් නිසාවත් මේ වර්තමාන මොහොත තහවුරු කිරීමට ආයාසයෙන් හුස්ම ගන්න යන්න එපා. හුස්ම වැටෙන්නේ නැහැ කියලා අනවශ්‍ය චිත්ත පීඩාවක් ගන්නත් එපා. හුස්ම ලැබුණොත් අතිරේක ලාභයකට බාර ගන්න බාරගෙන හුස්මේ හිත පවතින තාක් වර්තමානයේ හිත පවතින හුස්මේ හිත පවතින තාක් කයේ හිත පවතින හුස්මේ හිත පවතින තාක් සතියේ හිත පවතින හුස්මේ හිත පවතින තාක් අප්‍රමාදයේ හිත පවතින හුස්මේ හිත පවතින තාක් මුදකලාවේ හිත පවතින හුස්මේ හිත පවතින තාක් විවේක වෙනවා විශ්‍රාම වෙනවා කියලා විවිධ පැති වලින් මේ හුස්ම තාවඩායි බෝන් කියලා අනුග්‍රහ කරලා අතනෑර හැකිතාක් ආස්වාස වේලාදී ආස්වාසේ බව දැනගනිමින් ප්‍රශ්වාස වේලාදී ප්‍රශ්වාස බව දැනගනිමි. ශබ්ද වේදනායි චිලුලින් බාධා නොවන හැම චිත්තක්ෂණයකම මේ විදිහට ස්වභාවයෙන් මතුවෙන ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ සමහර විටක පෙළ කුරුද්ද නිසා හුස්ම අනුව උදරයේ සිටින බිම්බි වැකිලිව හෝ අනුව හිත පැවැත්වීම තමයි අපි පරියන්ක භාවනාවක බලාපොරොත්තු වෙන්නේ. නිසා ආධුනික කෙනෙක් කොච්චර හිත කොයි යතේ නන්නත්තරලා කරලා ගියත් නැවත මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැන මූලික පදනමට හිත ගෙනල්ලා ඒ හිතේ හිත තැම්පත් වෙනකොට සිද්ධි වෙනකොට ස්වභාවයෙන් වැටෙන ආශ්වාස ප්‍රශ්වාසයට ඉදසලස ගන්න දන්නවනම් ඒකනට මූල කර්මස්ථානයේ ලැබිච්ච කමඨහන් ලැබිච්ච කෙනෙක් වශයෙන් ස්වාධීනව තමන්ගේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් පරියන්ක භාවනාවයි. ඒ නිසා මේ මතක් කිරීමත් එක්ක මම මගේ මේ මෙහෙවීම නැතර කරන්නයි හදන්නේ. භාවනාව මෙහෙවීම. ඉතින් අපි මේ ඉදිරියට තියෙන කාලය හැකිතාක් මේ ලබා ගන්න පුළුවන් උපරිම එකලසට යන්න බලමු. එහෙම නැත්නම් හැම වෙලාවෙම ආධුනිකයෙක් වාගේ කැඩිච්ච බින්දිච්ච තැන ඉඳලා මේ එකලසට නැවත හිත ගෙනීමේ ක්‍රියාවලිය කිසි වෙහෙසක් නොබලා සද්ධාව කඩා ගන්න නැතුව නැවත නැවත කරන්න කරන්න කරන්න අපිට තව කෙනෙකුට හොරකම් කරගන්න බැරි විදිහේ පළවෙනි පන්ති අත්දැකීමක් ලැබෙනවා කවදාකවත් අහක යන්නේ ඒක නිසා මේ ලැබිච්ච කාලේ පුරී ප්‍රයෝජන පිණිස සත්‍ය පිණිස ප්‍රමාදී පිණිස ක්ෂණ සම්පත්‍ය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පරියන්කේට නිස්සද්දව එලෙමන්ට් බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සාර්ථක පරිණාමයක් වේවා කියලා ප්‍රාර්ථනා <coughs> සාදු සාදු සාදු